ධර්මානුශාසන ධර්මානුශාසනා පණන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ දහම් පණිවිඩය ලෝකය පුරා ප්‍රචාරය කිරීම සඳහා උදාර සේවයක් ඉටු කළ වදාළ බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍යපාද නාරද මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේගේ ගුණානුස්මරණ පුණ්‍යෝත්සවය නිමිති කරගෙන උන්වහන්සේට උපහාර පිණිස නැවත ප්‍රචාරයක් බව කරුණාවෙන් සලකන්න ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට සූදානම් වන්න අවසරයි ස්වාමීනි.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 සාගරය ටිකින් ටික ගැඹුරු වන්නා මෙන් බුද්ධ ධර්මයත් ටිකින් ටික ගැඹුරු වෙයි. සාමාන්‍ය ජනයාට වුමනා කරන ධර්මයක් තියෙනවා නුවණැති අයට වුමනා කරන ගැඹුරු ධර්මයක් තියෙනවා අපේ හොඳ පින්වතුන් කල්පනාවට ගත යුතුයි බුද්ධාගම පූජා විදි ක්‍රමයක් නොවේ එමෙන්ම විශ්වාස මාත්‍රයෙන් මෝක්ෂය ලබා ගන්න පුළුවන් ආගමකුත් නෙවේ ප්‍රතිපත්තිය බුද්ධාගමේ ප්‍රධානයි ධර්මයේ හොඳට ඉගෙන ගන්න ඕන උගත යුතු ධර්මයේ තිබියදී ඉගෙන ගන්න නැත්නම් ඒතනත්තා අන්ධෙක් වනේ. ධර්මයේ ඉගෙනගෙන ඊටානුව පිළිපැදිය යුතුය. ධර්මයේ ඉගෙනීමෙන් සීමා කරලා ඒටානුව පිළිපදින්නේ නැත්නම් ඒතනත්තා පුස්තකාලයක් වගේ. ධර්මය අපි ඉගෙන ගන්න ඒටානුව පිළිපදින්නටයි. අපේ බුදු ධර්මයේ කුමක්ද කියලා හරියට අපතේරුම් ගත යුතුය. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බුදු පාමුක් මහා සංඝනට දානයක් දෙනව නම් බොහොම ආනිසංසයි කියලා. පුද්ගලයන් අතුරෙන් ඊ타ම උතුම් පුද්ගලයා වශයෙන් සැලකන්නේ බුදුරජාණන් වහන්සේයි. එවැනි උත්මයෙකුට දානයක් දෙනව නම් බොහොම ආනිසංස ලැබෙනවා. පිරිසුදු උතුමෙක් නිසා සමූහය අතුරෙන් ඊ타ම උතුම් සමූහය අවසින් සලකන්නේ සංඝයා වහන්සේ. ඒ පිරිසුදු සංඝයා වහන්සේට දානයක් දෙනවනම් බොහොම ආනිසංසයි. මේ කලවුවත් බුදුපාමුක් මහා සංඝනත දන් දෙන්න බැරි කමක් නැහැ. ධාතුන් වහන්සේ වැඩම කරවලා බුදුරජාන් වහන්සේ වෙනුවෙන් ඒ ධාතුන් වහන්සේ නමකට හෝ බෞද්ධ පිළිමයකට හෝ අපි බුද්ධ පූජා පවත්වනවා නම් බුදුරජාණන් වහන්සේට දන් දුන්නාක් මෙන් අපි සැලකනවා. පිළිම වහන්සේ කියන වචනයක් හේතුයි බෞද්ධයෝ මැටි පිළිමයකට වඳින්නේ නැහැ. ලෝහ පිළිමයකට වඳින්නේ නැහැ. පිරිමේත නෙවෙයි වඳින්නේ ඒ පිරිමෙන් අදහස් කරනු ලබනව නම් යම් උතුමෙක් ඒ උතුමාට ගරු කරන්නේ ඒ ලෝහ පිළිමේත නොවේ පිළිමෙන් අදහස් කරන උතුමාට ගෞරවය දක්වන්නේ සමහරු කරදාසියකට ගරු කරනවා ප්‍රතිකාලයකට ගරු කරනවා ඒකසේද ජාතික කොඩියක් කියලා කරදාසියෙන් හැදුවත් වස්ත්‍රයකින් හැදුවත් ඒ කොඩියට ගරු කරනවා. ඒ කර්දාසියට ගරු කරනවා නෙවෙයි වස්ත්‍රයකට ගරු කරනවා නෙවෙයි ජාතික ලකුණකට ගරු කරන්නේ. ඒ වගේ අපේ බෞද්ධයන් පිළිමේට වඳින විට වඳින්නේ ඒ පිළිමේන අදහස් කරන උතුමාටයි. මේ පිළිම වංශය ගැන වචනයක් කියන්න තියෙනවා උස්පෙන්ස්කී කියන මහත්මයේ තමාගේ පොතේ ලියනවා එක්තරා විහාරයකට ගොස් සතපෙන පිළිමයක් දුටුවය ඒ සතපෙන පිළිමේ ඇස් දෙකෙන් මා දැනගත්තය පොත්වලින් දැනගන්න බැරි දේවල් බුද්ධාගම ගැන බුද්ධාගම ගැන හොඳට කරුණු මත අවබෝධ වුණායේ පිළිමවංශයේගේ මෙත්තිවල දැකීමෙන් කියලා මේ සැලකිය යුතු කරුණක් වෙනවා නේ දැන් වුවත් මහා සංඝයා වහන්සේ සීකරගෙන දන් දෙන්න පුළුවනි. වැඳ සිටින භික්ෂුන් වහන්සේලා සම්මුති සංඝයාය. මහා සංඝයා වහන්සේ වෙනුවෙන් පෙනී සිටින සංඝයා වහන්සේ. මේ භික්ෂුන් වහන්සේලාට දන් දෙනකොට දෙන්නේ මහා සංඝයා සීකරගෙනයි. සංඝික දානානිසං පේන් ලබා ගන්න පුළුවනි. දැන් රුවත් සින්වත් මේ නියම සංඝයා වහන්සේට රජ කෙනෙකුට නොදක්වන ගෞරවයක් දක්වනවා. නළල බිම තියලා වඳින්නේ. ඊටාම උදාහාර පිළිගන්වන්නේ. පාසෝදල ඇතුළට ගන්නෙ. ලොකු ගෞරවයක් තියනවා පිළිවත්නේ. එහෙම ගෞරවයක් දක්වනවා නම් සංඝයා වහන්සේ වූ අපි ඒ ගෞරවයට සුදුසු වන්නට මාන්ති ගන්නට ඕන. මේ පින්වතුන්ට මතකයි එක්තරා භික්ෂුන් වහන්සේ නම හිටිය ලෙනක භාවනා කරමින් මේ භික්ෂුන් වහන්සේට මෑණි කෙනෙක් වගේ උපස්ථාන කළා එක්තරා දුප්පත් පාසිකාවක්. ඒ ස්වාමීන් වහන්සේ පිරිසඟා වඩින්න හදනකොට ඇහෙනවා මේ උපාසිකාව දුවණියට කියනවා දුවණිය අසවල් භාජනේ හාල් තියෙනවා ගෙතෙල් තියෙනවා හාලුත් ගෙතෙලුත් අරගෙන ස්වාමින් වහන්සේට පින්ඳපාතේ දෙදන්න. කිරිස් පැණිත් තියෙන කිරිස් පැණිත් පිළිගන්වන්න. ඉතුරු වුණොත් දුවණිය කන්න මඩ තියන්ට එපා. පුළුවන් නම් කුණු සාල් ටිකක් අරගෙන ඇඹුල් කොළ වලින් කැඳ ටිකක් පිළියෙල කරලා තියන්න. මේ වචනේ මේ ස්වාමීන් වහන්සේට ආන්ත ලැබුණා. ආන්ත ලැබලේ ස්වාමීන් වහන්සේ හිතනවා මේ උපාසිකාව මට දෙන්න හදන්නේ ඉතාම හොඳ ටිකයි. තමන් යන්තම් ඇඹුරු කොළ වලින් ඇඹුරු කොළ වලින් හැදු කැඳ වලින් යැපිලා මට ඉතාම හොඳ ටික දෙන්න හදන්නේ. ඔත් මෙහෙම දානයක් වැළඳීමට මම සුදුස්සෙක් වන්සවනවා. ශ්‍රද්ධාවෙන් දුන්නේ ආහාරය වැළඳීමට මම සුදුස්සෙක් වන්සවනයි කියලා කල්පනා කළා. පාත්‍රයේ පැත්තක තියලා භාවනා කළා. බලන් සින්වත්නේ එක වචනයක් හේතු වුණා මේ භික්ෂුන් වහන්සේට උසස් ගුණධම් රැකීමට භාවනා කළා. භාවනා කළ භාවනා කළ පිණිසඟා වඩින්නට පෙර සියලුම කෙලෙස් නැසල උතුම් රහත් ඵලයට පැමිණුණා. එළිනීති දේවතාව සාදුකාර දුන්නා ඔබ වහන්සේ දැන් මේ දාන පිළිගන්නන් පිළිගන් කියන්නේ නියම රහතන් වහන්සේ කෙනෙක් වෙලාය. මේ ස්වාමීන් වහන්සේ පිණිසඟා වැඩියා දුවනේ පින්ඳ පාති බෙදුවා මෑණියෝ අවුත් දැස්සෝ කොහොමද දුවන්නේ අපේ හාමුදුරු පිණිස ගාව වැඩියද? ඕවා මේ වෙනද වගේ නෙවෙයි. හාමුදුරුවගේ මූණේ අමුතු ප්‍රීතියක් තිබුණා. ශරීරයෙන් එළියක් පිට වෙලා යන තරමයි. අනේ සාදු වෙන අපේ හාමුදුරුවෝ අද රහත්වන්ට තේ කියලා මෑණියෝ සාදුකාර දුන්නා. අපි දෙපස්සේටම හොඳ පාඩමක් පින්වත් නේ. ඒ භික්ෂුන් වහන්සේ හිතුවේ ඒ උතුම් දානේ වැළඳීමට සුදුස්සෙක් වන්නට ඕනයි කියලා. මොකක්ද පින්වත්නි මෙතන උතුම් දානය? හිතේ ටිකක් කියලා බං. වැඩිපුර තියෙන්නේ මොනවද? කිරි පැණි පමණයි. අද බලන්න අපේ දායක පිරිස කොපමණ ශ්‍රද්ධාවෙන් ව්‍යංජන කොපමණේ කියලා සංඝයා වහන්සේට දන් දෙනවද කියලා. ඔන්න මේ ස්වාමීන් වහන්සේ හිතුවේ මේ දානේ වලඳන්න මම සුදුස්සෙක් වන්නට ඕනේ කියලා. අපිට හොඳ පාඩමක් තියෙනවා. මේ මහා සංඝයා වහන්සේ වෙනුවෙන් අප පෙනී සිටිනවා නම් අපි ඊට සුදුසු වන්නට ඕන. එහෙම නැත්නම් අපි නියම භික්ෂුන් වහන්සේ කියලා සැලකන්නට අමාරුයි. තාම පින්වත්නි නියම සංඝයා වහන්සේට ලෝකෙටම ලොකු මෙහෙයක් කරන්නට පුළුවනි. අපේ හොඳ සංඝයා වහන්සේලා උතුම් ජීවිතය ගත කිරීමට මහන්සි ගන්නට ඕන. සංවේගී ධනකය කියන්නට එක පැත්තකින් ශාසනය පිරිසුදු කිරීමට මහන්සි ගන්නවා තව පැත්තකින් මේ මාංශ ගන්න පිරිසම ශාසනයේ කිලුට වීමට අනුබලක් දෙනවා. මේක සංවේගී ජනක කරුණා. අපි මාංශ ගන්න කවුරුත් ශාසනය පිරිසුදු කරගන්නට සංඝයා වහන්සේගේ බලය තියෙනවා නම් පුළුවන් මුළු ලෝකෙම ධර්මයේ පතුරවන්න. පෙරත් සංඝයා වහන්සේලායි ධර්මයේ පැතවීමට මහන්සි ගත්තේ. දැනුත් සංඝයා වහන්සේලායි මතුවට සංඝයා වහන්සේලායි. ඒ සංඝයා වහන්සේලාට උතුම් මහානකම් රැකීමට අනුබල දීම හොඳ දායක පක්ෂයේ යුතුයකම. දායක පක්ෂයේ බලාන ගියාම ජලය වගේ සංඝයා වහන්සේ බලාන ගියාම ඔරුවක් ඕනෑවක් වගේ. ජලය නැතුව ඔරුවට පාවෙන්න අමාරුයි. නමුත් අපි මහන්සි ගන්න ඕන වතුරෙන් ඔළුව ඔරුව ගිලෙන් නොදීමට. වතුර වැඩි වුණාම සමහර විට ඔරුව ගිලෙන්නත් පුළුවනේ. උරුම ගිලෙන්නට නොදී සබා ගැනීම අපිට සබා ගැනීමට අපි මහන්සි ගන්න ඕන. දායක පක්ෂින උපස්ථාන ආදී අපට ලැබුණත් අපි එයින් යටවන්නට හොඳ නැහැ. අපේ උතුම් මානදම් අපිට නැති කරන්න හොඳ නැහැ. ඒ නියම නෛෂ්ක්‍රම්‍ය අපේ ජීවිතයෙන් පෙන්වන්න ඕන. එතකොට පළවෙනි කරුණ වශයෙන් උන්වහන්සේ දේශනා කළේ බුදුපාමුක් මහ සංඝනට දානයක් දෙනවා නම් කොහොම ආනිසංසයි කියලා. නමුත් ඊට වඩා අංශංසය කියලා උන්වහන්සේ වදාරනවා. සිවුදකින් වඩිනා මහා සංඝරත විහාරයක් හදවනවා නම් මා දානකටත් වැඩි අංශංසය සංඝයා වහන්සේගේ ප්‍රයෝජනෙට විහාරයක් හදනවා නම් මොකද කාරණේ? එහෙම විහාරයක් සෑදුවාම සංඝයා වහන්සේට මහරදම් පිරීමට ඉඩක් ලැබෙනවා. දායක පක්ෂයට ඒ විහාරයට අවු සංඝයා වහන්සේගෙන් ධර්මයේ ඉගෙන ගන්නට ලැබෙනවා. ගුණදම් කිරීමට උපකාරයක් වෙනවා. නියම විහාරයක් වෙනවත් නේ ගුණදම් ආසරයක්. විහාරයට ඇතුළු වෙනකොට මහැඟීම ඇති වෙන්න ඕන අපි මේ විහාර සුද්ධස්ථානයකට ඇතුළු වෙනවයි කියලා. එimhe විහාරයකට ඇතුළුලා පිට වෙනකොට මුතුමැණික් අරගෙන යන්න පුළුවන් වෙන්න ඕන. මොනවද මුතුමැණික්? ශ්‍රද්ධා සීලාදී කුල ධර්මයි. ඒක හොඳ විහාරයක් හරි ගැස්සුවොත් හොඳ භික්ෂුන් වහන්සේලා වසනවන දායක පක්ෂයට කාහටත් එයින් මා ප්‍රයෝජනයක් ලැබෙනවා. ඔන්න මේ දිවස්නයක් මා කියන්න කැමතියි. අපේ විහාර රාශියක් තියෙනවා. විහාරයකට ඇතුළු වෙනකොටම ආරාම සංඥාව ඇතිවන විහාර කොපමණ තියෙනවද කියලා ටිකක් කල්පනාවට ගන්නට. අපේ විහාර සුද්ධස්ථාන වී යුතුයි. සමහර විට සුද්ධස්ථාන වශයෙන් තබා ගන්නටත් අමාරුයි. ඒ ස්ථානයේ සුද්ධස්ථානයේ වශයෙන් තබා ගැනීමට භික්ෂුන් වහන්සේලාට උපකාර විය යුතුයි. දායක පක්ෂියත් උපකාර විය යුතුයි. ඒ සුද්ධස්ථානයේ කෙලසන විදියට කටයුතු කරන එක හොඳ නැහැ. බුරුමේ පන්සල් තියෙනවා පිරිසිදුයි ඒ වගේම ආරාම සංඥාවක් තියෙනවා. ඇතුළ වෙනකොටම දැනෙනවා මේක ආරාමයක් කියලා. නෛෂ්ක්‍රම්‍ය පුරුදු කරන වික්ෂුන් වහන්සේලා වාසය කරන සුද්ධස්ථානයක් වශයෙන් අපේ ආරාම තබා ගැනීමට අපම උත්සාහ දරිය යුතුයි. ඒ විහාරයක් හදනවට වඩා අනිසංසයි කියලා දේශනා කරනවා. තුනුරුවන් සරණ යාම. තිසරණ සීලය. බලන්න පින්වත් ක්‍රමයෙන් යන හැටේ තිසරණ සීලය විහාරයක් හදනවට වඩා අනිසංසයි. ඒතර දානීයට වඩා ඉහළයි සීලය කියන එක. තුනුරුවන් සරණ යාම. බුදුරජාණන් වහන්සේ අපි සරණ යන්නේ අනුශාසිත උතුමෙක් වශයෙන්. උන්වහන්සේ පිරිනිවන් පෑව දැනුත් අපි උන්වහන්සේ සරණ යන අනුශාසිත උතුමෙක් වශයෙන්. සසරින් මිදීමට දුක් නැති කර ගැනීමට නිවන් දැකීමට අපි උන්වහන්සේගේ පීඨ සොයන්නේ. නමුත් නිකම්ම සරණ යාමෙන් අපේ මෝක්ෂය ලබා ගන්න අමාරුයි. හරියට කියනොනම් තමහට පීඨ සමන්මයි. Taman සරණ යායුතුයි. නමුත් බුදුරජාන් වහන්සේ අපි සරණ යන්නේ අපිට පාර පෙන්ලා දෙන නිසායි. අනුශාසකෝත්මික වශයෙන් අපි සරණ යන්නේ. එහෙම නැත්නම් අපි උන්වහන්සේගෙන් ලෞකික කිසි ආධාරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේට බෑ අපෝ පිරිසිදු කරන්න පාර පෙන්ලා දෙන්න පමණයි පුළුවන්නේ. ඒකයි උන්වහන්සේ වදාරන්නේ සුද්ධි අසුද්ධි පච්චත්තං. පිරිසුදුකමත් අපිරිසුදුකමත් තම තමන් කෙරෙහි. කෙනෙකුට තව කෙනෙක් පිරිසුදු කරන්නත් බෑ කෙලසන්නත් බෑ. දෙකම පවත්න්නේ අප කෙරෙහිමයි. ඒ නිසා අපි බුදුරජාන් වහන්සේට යාඥා කරන්නේ නෑ අපෝ ගලවන්තේ කියලා. ඒ මේකක් නෑ බුද්ධ ධර්මයේ. අපි උන්වහන්සේ සරණ යනවා කෙලෙගුණ සැලකීමක් වශයෙන් අපේ අනුශාසක උතුමා වශයෙන්. මා මේදී කියන්න කැමති අපේ බෞද්ධ පිරිසගේ ලොකු භක්තියක් තියෙනවා. තාම අපේ රටේ පින්වත්නි රුහුණු රටේ විශේෂයෙන්ම බණ කියනකොට බුදුරජාණන් වහන්සේ කියනකොටම සාදු කියන සිරිත පවතිනවා. වෙන කොයිම රටකවත් මෙහෙම සිරිතක් නැහැ. ඒ හොඳ සිරිතක් පින්වත් නේ. බුද්ධ ගෞරවය හොඳට තියාගන්න ඕන. සමහරු උපකාර කරන අදිශමාන දෙවිවරු ගැන විශ්වාස කරනවා. ඒක නැtei කියලා කියන්නේ එහෙම තියෙනවා. අපට උපකාර කරන්න පුළුවන් ලෞකික උපකාර දෙන්න පුළුවන් අදෘශ්‍යමාන දේවරු සිටිනවා. තවත් ඒ දේවරුන්ගේ පිට බලාපොරොත්තු වන්නේ ලෞකික දේවල් පිළිබඳයි. සසරින් මිදීමට නෙවෙයි කෙලෙස් නැසීමට නෙවෙයි. ඒ දේවරුන්ටත් උමනාවන් මෙතින්වත් නේ පිණුයි. හොඳට තුනුරුවන් අදහලා ඒ දේවරුන්ට පින් දෙන්න පුළුවන්. එමෙ නැත පඳුරු නෙවෙයි බලාපොරොත්තු වන්නේ. ඒ නිසා අපි කල්පනාද ගතිය යුතුයි බුදුරජාන් වහන්සේ අපි සරණ යන්නේ සසරෙන් මිදීමටයි, ජීවන් දැකීමටයි, දුක් නැති කර ගැනීමටයි. එහෙම නැතු කිසිම ලෞකික උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ධර්මයත් අපි සරණ යනවා. ධර්මයේ තමයි පාර මඟ. මෝක්ෂ මාර්ගය. නාවලෝකෝත්තර ධර්මය නියම වශයෙන් ධම්ම වශයෙන් සැලකන්නේ ත්‍රිපිටක ධර්මයක් නාවලෝකෝත්තර ධර්මය අවබෝධ කර ගැනීමට උපකාර වෙන නිසා ඒ ත්‍රිපිටක ධර්මය ධර්මයේ වශයෙන් සලකනවා. ධර්ම ගෞරවයත් අපි තියෙනවා පින්වත්නි. මේ හොඳ පින්වත්තුන් ආන්ද සතුට වේවි. ඒ ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළේ අපේ සිංහල බෞද්ධ පිරිසයි. ධර්මාශෝක රජතුමා ධර්මයේ පැතිරවීමට බොහෝ මහන්සි ගත්තා. ගල්තැන් වල ධර්මයේ කොටවලා තියෙනවා. ධර්ම දූතයන් වහන්සේලාත් මේ කටවලට ඇරියා. නමුත් ධර්මයේ පොත්වල ලියවන්න කල්පනා කළේ නැහැ. ධර්මයේ පොත්වල ලියවන්න කල්පනා කළේ කවුද? අපේ දුප්පත් සිංහල පිරිසයි. ක්‍රිස්තු වර්ෂයෙන් අවුරුදු 83කට පමණ පෙර අපේ සිංහල රහතන් වහන්සේලා සිංහල කළුගල්වල වැඩ ඉඳගෙන සිංහල බස් වළඳමින් සිංහල පුස්කොළවල සිංහල පන්හිඳින් සිංහල අසුරින් තුම්පිටකේ පළමුවෙනි වරට පොත්වල ලියුවේ ඒ මාතේ උතුම් සංඝයා වහන්සේලා ධර්මයේ පොත්වල ලියුවේ නැත්නම් අද මේ බණ කියන්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒකයි පින්වත්නි තාම අපේ රටේ ධර්ම බලය පවතින්නේ. මා කියන්න සතුටුයි ලෝකෙම නැහැ ලංකාව විතර ධර්මය අහන්ට ලැබෙන රටක්. මේ වගේ බණ කියන රටකුත් මුළු ලෝකෙම නැහැ. මේ වගේ බණහන් පිරිස පැවෙන රටකුත් ලෝකෙම නැහැ. මේ වගේ බණ දන්න කුඩා ළමයින රටකුත් නැහැ. ඒක සතුටට කරුණා. මම අනිත් පැත්ත කියන්නේ හොඳ පැත්ත විතරයි කියන්නේ. බණ හොඳට අහන්නවා ඒ වගේම පින්නවා. මේ බණතනු පිළිපදින්න ඕන. පිළිපැදීමේ ප්‍රධාන කාරණය ධර්මයේ ඇසීම අතින් නම් මම පළවෙනි අංකය දෙනවා අපේ ලංකාවේ බෞද්ධ පිරිසට. හොඳට බණ අහන්න බණ ඇසූ තරමට තමයි අපි හැදීම ඇතිවන්නේ. ඒකයි බුද්ධ ධර්මයෙන් වෙන් වූ සිංහල ජාතියක් නැtei කියලා කියන්නේ. අපේ පියවරු පහ කෝරේ වැඩ කරනකොට වැඩ කළේ ආගම සීකරමින්. අපේ පියවරු කියපු එකක් ජාතිම සිංහල බුදු සමයෙන් පිට ගිය දා වෙනසේ භූපතිනේ කියලයි. කෝර වැඩ කළේ ආගම සීකරමින්. අපේ මව්වරු වී කෙටුවෙත් ආගම සීකරන්නේ. එම ධර්ම බලයක් අපේ රටේ පවතිනවා කියලා. නේ සිංහල ජාතිය නැමෙති ලදරුව හැදුනේ වැඩුනේ කොයිද කියලා ඇසුවොත් බුද්ධ ධර්ම නම් බුද්ධ ධර්මයේ නැමෙති තොටිල්ලේ කියලා කියන්න පුළුවනේ. ඒ ධර්ම ගෞරවයත් හොඳ තියාගන්නට. සංඝයා වහන්සේ අපි සරණ යන්නේ ආර්ය සංඝයා වහන්සේලායි. මේ දැනට සිටින සම්මුත සංඝයායි මොකද අපි සරණ යන්නේ ආර්ය සංඝයා වහන්සේලායි. සෝවාන් ආදී මාර්ගඵලවලට පැමිණුණු ආර්ය සංඝයා වහන්සේ. ඒ සංඝ ගෞරවය තාම අපේ රටේ තියෙනවා. ඒ තුනුරුවන් සරණ යාම මහා දානකටත් වඩා අනිසංසයි. ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාවෙන් නුවණින් කල්පනා කරලා තුනුරුවන් සරණ යා යුතුයි. අන්ධ විශ්වාසයක් නෑ පින්වත්නි මෙහි. මේ ධර්මයට කවුරු හරි එන්නට ආවත් උන්වහන්සේ අවවාද කරන්නේ නෑ තව ටිකක් කල්පනා කරලා බලන්තේ කියලා. මේ පින්වතුන්ට මතකයි උපාලි නැමෙත සිටුවරේකා බුදුහාඳ බලන්ත නිගාන්තනාත පුත්‍රයාගේ ශිෂ්‍යෙක් බණහාල බොහෝ පැහැදිලා කිව්වේ ස්වාමීනි මම තුනුරුවන් සරණ යන උපාසකයෙකු මෙන් සලකන්නට. එතකොට බුදුහාඳ ආවාද කරන නෑ නෑ උපාලි මනික්මා වෙන්න තේපා. කොහොම ඉක්මනට තමන්ගේ ආගම අත්හැරලා අනුන්ගේ ආගම් පිළිගන්න ගියොත් මොනවද මිනිස්සු කියන්නේ නැත්තේ? තව ටිකක් කල්පනා කරලා බලන්න. පරීක්ෂා කරලා බලන්න. හරිය කියලා වැටහෙනවා පිළිගන්න. මේ බුද්ධ ආගමේ தත්වය ඇතින්වත් සම්පූර්ණ නිදහසක් මේ ආගමේ තියෙනවා. ඒකයි මේ ධර්මයේ කියන්නේ ඒහි පස්සික. ඇවිත් බලන්න මොකක්ද මා කියන්නේ කියලා. නිකම් පුතේ තිබුණ පළියට නෙවෙයි. නිකම් බුදුරජාන් වහන්සේ කී පළියටත් නෙවෙයි. Taman කල්පනා කරලා බලන්න ඕන, පරීක්ෂා කරලා බලන්න ඕන. සමහතුම වැටහුනොත් හරි කියලා පිළිගන්න පුළුවනේ. එහෙම නැතුව අන්ධ විශ්වාසයකින් කිසිවක් පිළිගන්නට ඒ කියලා බුද්ධ ආගමේ නැහැ. ඒ නිසා පින්වත් මේ බුද්ධ ආගම නිසා එකම ලේ බිඳුවක්වත් සලවල නැහැ. අවුරුදු 2500ක් තිස්සේ මේ බුද්ධ බුද්ධ ධර්මයේ පැවතුන නමුත් ධර්මයේ පැතිරීමට එකම ලේ බිඳුවක්වත් සලවල නැහැ. සමහර ආගම් වලට කියන්න අමාරුයි පින්වත්නි. ඒ ආගමට විරුද්ධව මත ප්‍රකාශ කළායි කියලා සමහරු පණ පිටින් පුච්චලා තියෙනවා. එහෙම එකක් මේ බුද්ධ ශාසනයේ නැහැ. තුනුරුවන් සරණ යා බොහොම ආනිසංසයි. ඊට වඩා ආනිසංසයි කියලා වදාරනවා උන්වහන්සේ පිරිසුදු පංචශීල රැකීම. පංචශීලය. පංචශීල රැක්කාම තමයි නියම බෞද්ධයෙක් වන්නේ. සීල කියලා කියන්නේ මෙතන හික්මීමටයි හික්මීමට හේතුණු කර්මයේ සික්ඛාපද කියලා කියන්නේ. ආඥා නෙවෙයි. බුදුහාමුදුර ආඥා දේශනා කරන්න කියන හැ සික්ඛාපද කෙනෙව තමගේ හික්මීමට හේතු වන කර්ම. යතත්‍යයෙන් තිරිසුදු පන්සල් රකින්න පින්වත්නි. මේ හොඳ පින්වතුන් දැන් පන්සල් සමාදන් වුණා. මා ප්‍රශ්නයක් අහනවා. පන්සල් සමාදන් වීමේ කී දෙනෙක් තේරුම කල්පනා කරමින් මේ පහෙන් අපි අස් වෙනවා කියලා හිතාගෙන පන්සල් සමාදන් වුණාද? වැඩි දිනෙකට බෑ පිළිවත්නේ. ඔය කීර නිසා නිකම්ම කියනවා. තේරුම කල්පනා කරමින් මේ පහෙන් අපි වැළකෙන්න ඕනේ කියලා හිතාගෙන පංචශීලය සමාදන් විය යුතුයි. සමාදන් වීමට වඩා ආරක්ෂා කළ යුතුයි. යුරෝපීය බෞද්ධයන් වැඩිපුර පන්සල් සමාදන් වන්නේ නැහැ රකිනවා. අපේ පිරිස පන්සල් සමාදන් වීමට බොහොම සමර්ථයි. ඒ වගේම පින්නවත් මේ වැටීමටත් සමස්ත වන්නට. තමන්ම කල්පනා කරලා බලන්න මට මේ පහ තියෙනවද? ඒ පහ ඇති පින්නවත් හොඳට දකින්නවා නම් මේම මහාත්මයෙක් වෙනවා. ලෝකිතමා ආදර්ශයක් ඇති කරන්න පුළුවනි. මිනි මරන්නේ නැහැ. මිනි මැරීම හොඳ නැහැ. ඒකන මා කියන්නේ නැහැ වැඩිපුර. ඉතින් අපේ රටේ මිනි මැරුම් තියනවා තියනවත් නේ මිනි මරන්නේ මේ වගේ බනහන පිස්ස නෙවෙයි. සිල් ගන්න පිස්ස නෙවෙයි. බන නොවසන පිරිස සිටිනවා. ක්ෂණික කෝපයෙන් සමාහයට මිනි මරලා දාන සාහසික විදියට. ක්‍රූර ලෙසයි සමාහයට මිනි මරන්නේ. ලංකාවට මේක නින්දාවක්. නමුත් බන නොවසන පිරිස එහෙම කරන්න සුළු වෙන්නේ. ඔය සතුන් මැරීම ගැන ටිකක් බලන්න. කුකුලන් මැරීම ගැන, ඌරන් මැරීම ගැන, හරස් මැරීම ගැන, බිත්තර කෑම, පන මේ පන තියෙන බිත්තර කෑම ගැන ඕවා ටිකක් කල්පනා කරලා බලන්න පින්වත්නි. මංගලයක් වුණාම සමාහයට හරක් මස් වුණා කරනවා ඌරු මස් වුණා කරනවා කොහෙන්ද මේව ලැබෙන්නේ කියලා ටිකක් කල්පනාවට ගන්න. නිකම්ම ලැබෙනවද? Taman කියන්නේ නැහැ තමයි මරන්න එපා කියලා. ඒත් කොහොමද මේ මාංශ ලැබෙන්නේ කියලා ටිකක් කල්පනා කරලා බලන්න. විතර ගෑම ගැන මා නිතරම කියන එකක්. පොඩි එකක් කියලා පින්වතුන් හිතන්න පුළුවන්. පොඩි ළමයින්ටත් මේවා දැන් පුරුදු කරනවා. පාසල් වලට ගියාම මේ ප්‍රශ්නයක් තමයි අපි හොඳ ළමයි ඇත්ත කියනවා. 90ක් පමණ බිත්තර බින්දලා කනවා. කවුද කඩලා දෙන්නේ? දැන් කවුරුත් දන්නව මානු කිව්වට කවුද කඩලා දෙන්නේ කියලා. සුදු මදේද කහ මදේද දන්නේ මද වගේක් වෙනවයි කියන මේ ළමයන්ගේ කටුහයි වෙන්නට. නමුත් පින්වත්නි අපේ ඉස්සර වීරවරයෝ වීරවරියෝ බිත්‍රද කෑ පින්වත්නි. බිත්‍ර කාලද මේ වීරස්ත්‍ය ආසනේ කියලා කල්පනාවට ගන්න ඕන. සුදුසු වෙන ආහාර නැද්ද ශ්‍රී ලංකාවේ? සත්ව අහිංසාවෙන් අපි වැළකී යුතුයි කියලා. මේ අහිංසක ධර්මය අපේ බෞද්ධයන්ගේ ප්‍රධාන ධර්මයක් විය යුතුයි. අපි බලමු දෙවෙනි එක සොරකම. සොරකමෙන් වැළකී යුතුයි. සූදු වෙනුත් වැළකී යුතුයි. තුන්වෙනි සිල්පදේ ගැන බලන්න. ඒක සියුම් කාරණයක්. පිරිසුදු චරිතය අපිට තියෙන්න ඕන. චරිතය එලසීමට හේතු වන කර්ම දැන් ලෝකේ තියෙනවා. මේ හොඳ පින්වතුන් දන්නවා පෙර අපේ නිස්සංග්‍රහතුමා කාලෙදී තරුණ කාන්තාවකද මණිකක් අතින් අරගෙන සීලුවාබලෙන් සැරසිලා අනීමවත් අනුරාධපුර පළාතේ සිස්මාරාමයේ ගිය එකේ කියන කාගෙන්වත් හිංසා පීඩාවක් නොලැබ අද කොහොමද පින්වත්නි සත්‍යය පාරයන් රතය කියලා ගම් බලාගෙන හිටිය සමාජයේ තරුණේ අමාරු වැටෙන්නත් ඉඩ තියෙනවා ඒව කරුණු කොළඹම සිදු වෙලා තියෙනවා පින්වත්නි අපි චර්ත සුද්ධිය හොඳට තියෙන්න ඕන වෙදෙත් මිත්‍ර පාසල් කියනකොට වැඩිත් අපි ගැන කල්පනාවට ගන්න ඕන. අපේ ආචාර්ය පක්ෂේ වැඩිත් මේ ගැන කල්පනාවට ගත යුතුයි. ආචාර්ය පක්ෂයට ආදර්ශ දීපේ ළමයින්ට ආවාද දීපේ ඉගෙනීමට වඩා බලාපොරොත්තු වී විනය ඉක්මීම ඉහළ තැන් වල ඉඳලා අපි ආදර්ශය දෙන්න ඕන. ඒකට අපි හොඳ ළමයින්ට අවවාද දීම අපේ භික්ෂුන් වහන්සේලාගේ යුතුකම. අපේ පිරිස අවවාදයට කැමැතියි. කරුණාවෙන් අවවාද දුන්නොත් බාහිර ගන්නවා. දැන් බලන්න පිළිහිය සා අපේ චරිත කිලුතු වීමට තියෙන කරුණ මොනවද කියලා. සිල් ගන්නවා තමයි හොඳම. ඔක් කිලුතු වීමට කරුණුත් තියෙන සිනමා චිත්‍රපට තියෙනවා. අපි නෑ මේ කියන්නේ ඔක්කොම චිත්‍රපට නරකයි කියලා. අසභ්‍ය චිත්‍රපට තියෙනවා. මේ චිත්‍රපට බලන්නේ ළමයින්ගෙන් අහන්න වැඩි දක්නට ලැබෙන්නේ හොඳ දේවල්ද නරක දේවල්ද කියලා. ළමයි මේ කියන නරක දේවල් කියලා. එහෙම නෑ. ඇයි මේව බලන් තියන්නේ? සමහර දවල් දකින්න පුළුවන් කොළඹ. අපේ හොඳ කුඩා ළමයි පවා මේ චිත්‍ර සිනමා බලන්ට පෙළ ගැසලා සිටිනවා. මොකද ඉංග්‍රීසියෙන් මේ පින්වතුන් දන්නවා ළමයි ඔක්කොන්ටම බෑ හැම චිත්‍රපටම බලන්න. පොඩි ළමයින්ට බලන්න වෙනම චිත්‍රපට තියෙනවා. මම මියුනික් නගරෙට ගියා ළඟදී ජර්මනියේ මට සෙයන්න බැරි වුණා. දකින්න බැරි වුණා එකම සිනමා ශාලාවක්වත්. සිනමා ශාලාවක් කියනවා කියන්නේ කොහේද පැත්තක. තවත් ප්‍රසිද්ධිය දකින්න ලැබෙන්නේ නැහැ. ප්‍රසිද්ධ පෝරුමර දක්නට ලැබෙන්නේ නැහැ මේ අසත්‍ය චිත්‍ර ඇතුව. අපි ලංකාව බලන්න පින්නති මා පෝරුවල මේ අසත්‍ය චිත්‍ර තියෙනවා. අපේ ළමයින්ට දක්නටත් නුසුසු දේවල්. මේ බලාන ගියාම එක විදියකින් අපේ මව්පක්ෂයට කරන නින්දාවක්. මේ අපි කල්පනාවට ගන්න ඕන. හොඳ චිත්‍රපට තියෙනවා. ඉගෙනීමට හේතු රාශිය තියෙනවා. ඒව බැලීමට වැරදක් නැහැ. කවදාකවත් උවමනා නැති අසභ්‍ය චිත්‍රපට තියෙන සුදුසු නැහැ අපි ළමයින්ට බලන් තියන්නට. ඒ වගේම දැන් තව එකක් ඇති වෙගෙන යනවා බාල නැටුම් කියලා. මේ යුරෝපයේ තිබෙන බාල නැටුම් අපිට මොනවද පින්වත්? මේ අපේ සભ્યත්වයට මේවා ගැළපෙනවද කියලා බලන්න. ওই බාල නැටුම් වලින් විනාශ වූයත් නැද්ද? චරිත කිල්තුයත් නැද්ද? වික්කසාදු වීම වලට හේතුනේ නැද්ද මේ සමහර බාල නැටුම්? ඒවා අප කල්පනාවට ගතියදී අපි චරිත සුද්ධිය තියෙන්නට ඕන. බොරු වෙන වැලකී යුතුයි. දැන් නම් ලෝකෙ පින්වත්නි ඇත්ත කියන ඇත්ත කියන නැත්තම් දීඩක් නැහැ. ඇත්ත කියන අය පැත්තකට යන්තය වෙලා තියෙන්නේ. නමුත් ඇත්තට ක්‍රියා කරන අය නම්බුවටවත් කිසිහෙකට සලකන්නේ නැහැ ජීවිතය ගැනවත් බලන්නේ නැහැ. ඇත්ත වෙනුවෙන් ජීවිතේවත් හදන්න ලෑස්ති. මම මේක කියන්නේ කැමති අපි පොඩි ළමයින්ට අවවාද කළොත් ඇත්ත කියන්නේ කියලා අනුබල දුන්නොත් අපි හොඳ ළමයි ඇත්ත කියලා. බොරු කියන්න කැමති වෙන්නේ නැහැ අපි අනුබල දුන්නොත්. අපි හැමතිස්සෙම ඇත්තට ක්‍රියා කරන්න බලමු. බොරුවට නෙවෙයි කියනවාන්නේ. ඇත්තට බොරුවට අපිට බණ කියන්නත් පුළුවන්. බොරුවට සිල් රැකෙන්නත් පුළුවන්. බොරුවට සිවුරු දරන්නත් පුළුවන්. බොරුවට බණ අහන්නත් පුළුවන්. බොරුවට මහා වේදිකාවට ඇවිල්ලා කතා කරන්නත් පුළුවන්. තේරුම් ගන්න පුළුවන් මේ බොරුවක් කරනවාද ඇත්ත ඇත්තක් කරනවාද කියලා. ඇත්තට ක්‍රියාසන නැත්නම් වචනේ තේරුම් ගන්න පුළුවන් දෙන්නවත් නේ. තොල් වලින් නෙවෙයි. තොල් වලින් නෙවෙයි කතා කරන්නේ හිතින්. මේ හොඳ පින්වතුන් දන්න ඇත්තට කියපයත් අමාරු වෙන බව. ඇත්තට වැඩ කළ ඇත්තෝ සමහිත ජීවිතයක් සුගන්ත හේතු වුණා. සමානට වහ දීලා මැරුවා. සමානට කුරුසයන ගහලා මැරුවා. සමානට වෙඩි තියලා මැරුවා. ඒ ලෝකෙ හැටි. නමුත් යුක්ති සහගත පිරිස ඇත්ත වෙනුවෙන් ජීවිතය වස්තුදනවා. පස්වෙනි සිල්පදයේ බලන්ට දීම. ඒ ගැන මා වැඩිපුර කියන්නේ නැහැ. මේ හොඳ පින්වතුන් දන්නවා අපේ රට වේගෙන යන විපත්තිය දැන්. නොඑක විදිහේ දීම දැන් පිරිසර ගම්වලත් ඇති වේගෙන යනවා. අපේ සාමාන්‍ය ජනයාගේ පිරිහීමට හේතු වෙලා තියෙන එකක් තමයි මේ බීම කියන එක. බීමෙන් අපි ආදායමත් වැඩි කරගන්නත් මහන්සි ගන්නවා. අනියම් විදියකින් පින්වත් අපි මේ ආදායම වැඩි කරගන්න මහන්සි ගන්නවා මොනවද වන්නේ? අපේ පිරිස විනාශයට පැමිණෙන එකයි. පිරිසුදු පන්සල් රකින්න මහන්සි ගන්නට. අද සිල් ගැනීම ගැනත් උනන්දු වන්නට මේ ගැන මා කියන්න කැමති ලෝකෙම නැහැ. ලංකාව විතර අට සිල් ගන්න පිරිසක්. ළමිනුත් ගන්න ලොකු පිරිසක් ගන්න. ඒ පිරිස වැඩි වුණ තරම අපේ ලංකාවට යහපතක් වෙනවා. පන්සල් සමාදන් වීමට වඩා අනිසංසයි කිව්ව. සුවඳ පිටක් ආග්‍රහණය කරන කාලයේ කාලයකටවත් මෛත්‍රී භාවනා පුරුදු කිරීම. මේක අවශ්‍යයි පින්වත්නි. වචනයෙන් කියන පමණක් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්වන්න ඕන අපේ මෛත්‍රිය. හැකිනම් පින්වත්නි හැමදාම නිදාගන්න පෙර කර්ණීය සූත්‍රයේ කියන තේරුම් ඇසුව. මා මේ හොඳ පිරිසකින් ප්‍රශ්නයක් කරනවා. මේ බණාසන පිරිස පුත්‍ර දෙන්න මත ඉන්න තැන්වල ඉඳගෙන තේරුම් නැතුව කර්මීය සූත්‍රය දන්න පින්වතුන් අතෝසවන්නේ කියලා වැඩි දිනෙකට බෑ පින්වත්නි. තේරුම් නැතුව කර්මයේ සූත්‍රය දන්න පිරිස ටික දෙනෙක් ඉන්න පුළුවනේ. ඔබ මේ සූත්‍රය මුළු ජීවිතේටම ප්‍රමාණයි. හොඳට තේරුම කල්පනා කරමින් හැමදාම මේ සූත්‍රය කියන්න බලන්න. තමාගේ ජීවිතේ හැඩගස්ස ගන්න බලන්න කර්මයේ සූත්‍රයට අනුව. තුන් පිටකේ නොදත් දැනගත්තේ නැති උනත් කමක් නැහැ දන්නවන වැඩි. හොඳයි. එක සූත්‍රයක් ඇතුළේ තින්වත් අපේ ජීවිතය හැඩගස්ස ගන්නට. ඉතින් මේ කර්මයේ සූත්‍රය බොහොම හොඳ සූත්‍රයක්. මා ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, යුරෝපේ පල්ලිවල සමාහිත මේ කර්මයේ සූත්‍රය කිව්වා. ඒ බෝධනේ කියවත් මට කියපු එකක් ස්වාමීනි. තේරුනේ නැති වුණත් අපි කර්මයේ සූත්‍රය අසලා බොහොම පැහැදුනායි කියලා. ඒක ඇත්තයි කිව්වත් නේ. හොඳට ඒ කර්මයේ සූත්‍රය කියන්න නිතරම මෛත්‍රී වඩන්ත මොහොතක්වත්. අද අපට විශේෂයෙන් මෛත්‍රිය උමනා කරනවා. මෛත්‍රිය කියන්නේ පින්වත්නි අනුන්ගේ යහපතට කැමැති බවයි. සියලු දෙනාගේම යහපතට කැමැති බවයි. ආගම නිසාවත්, ජාතිය නිසාවත්, රට නිසාවත්, බස නිසාවත් අපේ මෛත්‍රිය කඩ කරගෙන එක. හොඳ නැහැ. මෛත්‍රී පිටලා අපි කටයුතු කරන්න තවන. ඒකේ බෞද්ධ ගතිය කියලා කියන්නේ. බෞද්ධයා මෛත්‍රියට මේ බොහොම ප්‍රසිද්ධයි. හොඳට මෛත්‍රී කරන ක්‍රියාවලුත් පෙන්වන්ත පින්වත්නි. මේ සුළු කාරණයක් නිසා අපේ මෛත්‍රිය කඩ කරන එක හොඳ නැහැ. විශේෂයෙන් අපේ බෞද්ධ පිරිස. නියම මෛත්‍රිය දැක්විය යුතුයි. නියම බෞද්ධයෙක් බලාන ගියාම ලෝ වැසියෙක්. සමාගේ මව්පියම මුළු ලොවයි. හැමදෙන තම තමන්ගේ සහෝදර සහෝදරියෝයි. ආගම නිසාවත්, ජාති නිසාවත්, කුලේ නිසාවත්, කලාප නිසාවත්, රට නිසාවත් බෙදෙන එක හරිය නැහැ. අපි සමගියෙන් වැඩ කරන්නට ඕන. සාහදත් අපේ මෛත්‍රිය පදරුවමින් කාගෙත් යහපතට අපි කැමති වන්නට. මේ මාසී වචනේ වර්ධවාසිතට ගන්න හොඳ නෑ පිළිවත්. මේ මේ කාලේ වැඩියෙත් අපේ මෛත්‍රියත් සමගියත් ඉවසීමක් තියෙන්නට ඕන. ඉවසීම නැති වුණොත් මෛත්‍රිය නැති වුණොත් මොන විදි විපත් සිදු වේවිද කියලා කියන්න බෑ. විශේෂයෙන් නායක පිරිස කල්පනාවට ගන්න ඕන. ඒ නායක පිරිස කල්පනා නොකර වැඩ කළොත් සමාහයට අනුගාමික පිරිසගෙන් මොනවා වෙනවද කියලා හිතන්නත් සමාරි. ඒ අනුගාමික පිරිසත් ඉක්මවා ගන්නේ ඉවසිල්ලෙන් නුවණින් යුක්තව වැඩ කිරීම අපීතු තමයි. මෙහිදී සමාහරෙක් මගෙන් ප්‍රශ්න කරන්න පුළුවනේ. ආඳුනේ මෛත්‍රී කිරීමෙන්ම පුළුවන් දාපට ලෝකේ වාසය කරන්න. මා පිළිගන්න එක අමාරු කරුණක් තමයි. මොන් මහන්සි ගන්න තුන පිළිවත්නේ. තව එකක් මා මෙහිදී කියුවේ මෛත්‍රී කරන්න හැම දිනාටම ඒ වගේම සමාධි විත පාලනය කිරීමේදී සත්‍ය පාලනයක් කරන යම් ස්ථානය කටයුතු කරන වෙලාවට ලෝකයේ සත්‍යය හිබංගුවේ ඇතැම් විට අපිට ටිකක් සූසුගාන්ත වෙනවා. හැබැයි විස නැතුව පින්වත් නේ. විස නැතුව ටිකක් සූසුගාන්ත සිදු වෙනවා. එහෙම නැත්නම් අපේ අයිතිවාසිකම් ටිකක් ලබා ගන්න අමාරු වෙනවා. කලබල කිරීම නෙවෙයි, කෝලහල කිරීම නෙවෙයි. විසක් නැතුව ටිකක් සූසුගාන්ත වෙනවා. මේ හොඳ පින්වතුන් දන්නවා අපේ ණයෙක් හිටියා මෛත්‍රී වදන ණයෙක්. තාපසේ ගාව හැදුනේ. ඉතින් මේ තාපසේ ගාව හැදුන ණයා දවසක් කැලෑවේ භාවනා ක්‍රමනේ මේ මෛත්‍රී පුරුදු කරමින්. ස්ත්‍රියා කැලෑවට ගොස් ධර්මිතියා බඳගන්න ලණුවක් වෙනවා. අතිවිත බන්නකොට දැක්ක ලණුවක් ඔගේ මොනවද තියෙනවා? මේ අපේ දුප්පත් ණයයි. ලණුවක් කියලා හිතාගෙන මේ ණය අරගෙන ධර්මිතිය බඳලා ගෙදර ගිහලා නියලා දැම්මා. ඒ ණය ආව තාපසේ ගාවට. තාපසයට මොකද ණය පමාපලේ? අනේ තාපසයන් වහන්සේ මට කමාවන්න මා මෛත්‍රී වදමින් සිටියේදී ස්ත්‍රියක් අවුත් ධර්මිතියක් දැනගන්න ලනුවක් නැතුව මා ලනුවක් කියලා හිතාගෙන බැඳගෙන ගියා දැන්නේ මාව බෙල්ලා ඇරියේ මගේ පමාවීම ගැන කමාවන්න. එතකොට තාපසේ කියන බොම හොඳයි ණයෝ මෛත්‍රී කරපු හැටි Taman ණය කියලා පෙන්වීමට යන්තක් යන්තම් සිනේ පුප්පලා ටිකක් සුසු ගන්න තිබුණා නේද කියලා. ඒ වගේ පින්වත්නි අපිට මේ ලෝකේ හැටියට ටිකක් සුසු ගන්නට වෙනවා. හැබැයි විස නැතුවයි පින්වත්නි. විස නැතුව සුසු ගන්න පුළුවන්. ඒක වෙනම කරුණා. ඔත් මෛත්‍රී වැඩියෙන් බොහොම හොඳයි. හැමදෙනාම සහෝදර සහෝදරියන් මෙන් සලකන්ත මහන්සි ගන්නට. ආගම් නිසාවත් බෙහෙද වෙන එක හරි නෑ පින්වත්නි. පොදු කටයුතු වලදී රටේ දියුණුවට හේතු වන කටයුතු වලදී ආගම් භේදයක් නොසලක අපි සමගියෙන් වැඩ කළ යුතුයි. ජාති භේදයක් නොසලක පොදු ජාතිය වෙනුවට අපි වැඩ කළ යුතුයි. රටේ දියුණුවට පක්ෂ නොසලක පක්ෂ නොබලා දේශපාලන පක්ෂයවත් නොබලා පින්වත්නි රටේ දියුණුව ගැන වැඩ කළ යුතුයි. සමහර විට අපි දේශපාලන පක්ෂ බලය ඇති කර ගන්න යන්නේ. පෞද්ගලික බලය ඇති කර ගන්න යනවා. ඒකට රටේ යහපත ගැන බලනවද? දේශපාලන පක්ෂ බලයට වඩා රටේ යහපත බැලීම අපේ යුතුකමයි. පෞද්ගලික බලයට වඩා රටේ යහපත බැලීම අපේ යුතුකමයි. ඒව කී දෙනෙක් සිටිනවාද කියලා අප ටිකක් කල්පනාවට ගත යුතුයි. නමුත් මෛත්‍රියෙන් වාසය කිරීම අප හැම බෞද්ධයන්ගේ යුතුකමයි. මෛත්‍රී භාවනාවට වඩා අංසංසය කියලා කිව්ව. අසුරු සනස්වත් විදර්ශනා වැඩි වීම අනිත්‍ය සංඥාව පුරුදු කිරීම මේක කල්පනාවට ගත යුතුයි. භාභෝග සම්පත් වෙන දෙන පින්කම් අතුරින් ඉතාම ලොකු පින්කම වශයෙන් සැලකන්නේ මෛත්‍රී භාවනාවයි. ඒකත් වඩා අනුසංසයි විදර්ශනා භාවනාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා වැඩිම. විදර්ශනා වැඩිමෙන් තමයි අපට මෝක්ෂය ලබා ගන්න පුළුවන් වන්නේ. නිවන් දැකීමට පුළුවන් වන්නේ විදර්ශනා වැඩිමෙන්මයි. මෛත්‍රියෙන් භාභෝග සම්පත් ලැබේවි. ධ්‍යානත් ලබා ගන්න පුළුවනේ. ප්‍රීතියෙන් වසන්ටත් පුළුවනේ. අනුන්ටත් ප්‍රීතිය ඇති කරවන්නත් පුළුවනේ. නමුත් මෝක්ෂය ලබා ගැනීමට විදර්ශනා වැඩි යුතුයි. මේ බුද්ධ ආගමේ ඉහළම කොනයි පින්වත්නි. විදර්ශනා වැඩිම. ඒකට අපට නුවණුම්මනා කරනවා. අනිච්චං දුක්ඛ අනාත්තා කියලා තුනක් තියෙනවා. නිකම්ම පින්වත්නි අනිච්චං දුක්ඛ අනාත්තා කියලා කියන්නේ නෙවෙයි. කල්පනා කරලා බලන්න ඕන. මෙතනදී ප්‍රඥාව අවශ්‍ය වන්නේ. අභිධර්මයේ දන්න ඕන වැඩි හොඳට තේරුම් ගන්න පුළුවනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ කුමක්ද කියලා. වැඩි ලේසි තේරුම් ගැනීමට ලොක්කෝ විස්තර කරලා තියෙන අභිධර්මයේ හැටියට මේ කරුණු. සබ්බේ සංඛාරා අනිච්චා. හොඳට කල්පනා කරලා බලන්න ඕන. සියලුම සංස්කාරය අනිත්‍යයි. හේතු ප්‍රත්‍යයෙන් පිළියෙල වූ සියලුම දේවල් අනිත්‍යයි. වෙනස් වෙන සුළුයි. මේ සත්‍යය නාම රූප දෙකෙන් හැදලා තියෙන්නේ. රූපයක් වෙනස් වෙනවා නාමයක් වෙනස් වෙනවා එක දණකට පින්වත් මේ දෙවරක් ගහන්න බෑ ඇයි ඒ ස්ථාන වෙනස් වෙනවා ඇඟිල්ල වෙනස් වෙනවා අවකාශය වෙනස් වෙනවා කාලය වෙනස් වෙනවා අනිත්‍ය හොඳට වැටහෙනවා යුරෝපීය අත්සන්ට විශේෂයෙන් උගත් අයට මේ අනිත්‍ය හොඳට වැටහෙනවා පින්වත්නි මොකද ඒ විද්‍යාව හැටියට මේක හොඳට පෙන්නනවා දැන් වර්තමාන විද්‍යාව නවීන විද්‍යාවේ හැටියට පෙන්වන්නේ රූපයක් පවතින්නේ සප්පවේකෙන් එකට බිංදු 27ක් දාලා ඒන් සුළු කාලයක් බලන්න තින්නවා එකට බිංදු 27ක් දාලා සප්‍රේණ වෙන සුළු කාලයක් තමයි රූපයක් පවතින්නේ මොනවද බුද්ධ ආගමේ උගන්වන්නේ රූපේ පවතින චිත්තක්ෂණ 17යි මොකද චිත්තක්ෂණය කියන්නේ විදුලි කොටන කාලය තුලදී චිත්තක්ෂණ කෝටි ගණන් ඇතිවන්න පුළුවන් බලන්න බුදු ධර්මයේ ඇති අනිත්‍ය හොඳට වැටහෙනවා පින්වත් රූපයක් වෙනස් වෙනවා ඒ වගේ සිතක් වෙනස් වෙනවා. අපි ජීවත් වන්නේ එක මොහොතයි පින්වත්නි. ඒ මොහොත අතීතයට යනවා. මොහොතින් මොහොත අපි උපදිනවා, මොහොතින් මොහොත අපි නැති වෙනවා. අනිත්‍යතාවය හොඳට වැටහෙනවා. ඒ අනිත්‍ය නිසා මෙතන බෑ ආත්මයක් තියෙනවා කියලා ගන්න දෙයක්. නොපෙරළෙන වෙනස් නොවන එක දෙයක් නැහැ අපතුල. වෙනස් වී පවතින. මේක බුද්ධ ධර්මයේ පමණයි උගන්වන්නේ. නචසෝ නච අඤ්ඤෝ ඒතනත්සත් නෙමෙයි සම්පූර්ණ වෙනස් කෙනෙකුත් නෙමෙයි. අපි දැන් මිනිත්තු ගානකට පෙර කතා කළේ. ඒ ස්වාමීන් වහන්සේවද මේ ඉන්නේ නැත වෙන ස්වාමීන් වහන්සේ නමක්ද? ඒ ස්වාමීන් වහන්සේ කියලා කියන්න බෑ වෙනස් වූ නිසා. වෙන ස්වාමීන් වහන්සේ නමක් කියන්න බෑ කියන්න බෑ ඒ પરම්පරාව නිසා ඒ සංස්කෘතිය නිසා. නැතසෝ නැචාන්‍යෝ ඒතනත්සත් නෙමෙයි සම්පූර්ණ වෙනස් කෙනෙකුත් නෙමෙයි. ආත්මයක් නැහැ පින්වත්නි බුදු ධර්මයේ හැටියට වර්තමාන පඬුවන් දැන් මේක පිළිගන්නවා. ඒ ජේම්ස් කියන පණිතුමා කියන ඒ මහතාගේ උපතක මගේ නැතුවොත් කවුද හිතන්නේ කියලා මා කියන්නේ සිතේ මාත්‍රයයි පමණක්. සිතේ මාත්‍රයක් පමණක් කියන සිතන කෙනෙක් නැහැ කියලා. බලන්න බුද්ධ ආගමේ උගන්වන්නේ. ඇති කාර්කෝන කිරියා විද්‍යති කරන කෙනෙක් නැහැ කිරේ මාත්‍රයක් පමණයි තියෙන්නේ. මේ කල්පනාට ගතිය තියෙනවා. මේ සියලුම ධර්මය අනාත්මයි. ධම්මා කියලා එතන පාවිච්චි කළේ නිවනක් ගැනීමට. සංඛාරක් ගෑනවා නිවනක් ගෑනවා. සංකත අසංකත දෙකම ගණන් ගන්නට සබ්බේ ධම්මා කියලා කිව්වේ. මොකද අනාත්ම ධර්මයේ හොඳ එකක් තියෙන්නේ. හරියට තේරෙනවා අනාත්ම ධර්මයේ පුද්ගලයන් වෙනස් වෙන්නේ නැහැ. වෙන් වෙන්නේ නැහැ කියලා කියන්නේ. අපි ඔක්කොම එක වගේ සැලකන්න පුළුවන්. සබ්බත්තාශින ගුණය ඇති කරගන්න පුළුවන්. ආත්ම වශයෙන් වෙන්වීමක් නැහැ. ඒ ආත්ම විශ්වාසය නිසා තමයි පුද්ගලයන්ගේ වෙන්වීමක් ඇති වෙන දෙයක් ඇති වෙන්නේ. බුද්ධ ආගමේ මේකක් නැති බවට පෙන්වන්නේ. මේක සබ්බේ ධම්මානත්තා සබ්බේ සංඛාර දුක්ඛා එතන දේශෙන් තේරුම් ගන්න පුළුවන්. අනිත්‍යං දුක්ඛං අනාත්තා වශයෙන් හොඳට විදර්ශනාව දන්දී විදර්ශනාව වැඩිම මෛත්‍රී භාවනාවට ප්‍රදායි වෙලයි. පින්වත්නි ලංකාවේ ලොකු ධර්ම බලයක් තියෙනවා. ලෝකයේ නැගෙනහිර පැත්තේ තිබුණා එංගලන්තය. නැගෙනහිර ජපානය, බටහිර එංගලන්තය. එංගලන්තයේ බලය පැතිරෙව ලෝකේ යුද බලයෙන් ධන බලයෙන් ජපානයේ බලයත් පැතිරෙවේ වගේම යුද බලයෙන්. නමුත් ඒ බල දෙකම දැන් වැසිලායි කියන්නේ. මැද තියෙන අපේ කුඩා ලංකාවයි. කුඩා ලංකාවේ තියෙන ධර්ම බලයයි කියන වශයෙන්. ඒ ධර්ම බලයම ලෝකේ පතුරවන්න පුළුවන්. පතුරවන්න නම් ධර්ම බලය පළමුකොට ලංකාව ඇති කරගන්න ඕන. ලංකාව ඇති කරගන්න නම් අපේ බෞද්ධ පිරිස බෞද්ධ ප්‍රතිපත්තිය අනුව පිළිපදින්න ඕන. නියම බෞද්ධයන් දීමට මහන්සි ගන්නට දානි බොහොම හොඳයි ඊට වඩා ඉල සීලය ඊට වඩා හොඳයි භාවනාව. දාන සීල භාවනාව හොඳට පුරුදු කරලා කුසල අංසංකයෙන් අප හැමදෙනාට උතුම් නිවන් සම්පත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරගත යුතුයි. ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ දහම් පණිවිඩය ලෝකේ පුරා ප්‍රචාරය කිරීම සඳහා උදාර සේවයක් ඉටු කළ වදාළ බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍යපාද නාරද මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේගේ ගුණානුස්මරණ පුණ්‍යෝත්සවය නිමිති කරගෙන උන්වහන්සේට උපහාර පිණිස එම ධර්මානුශාසනාව නැවත ප්‍රචාරයක් බව කරුණාවෙන් සලකන්න.